අනාත්ම සංඥාව නැත්නම් අනිත්‍ය සංඥාව තියෙන කෙනෙකුට අනාත්ම සංඥාව ඇති වෙන්න පුළුවන්. අසුභ සංඥාව නැතුව නිවන් දකින්න පුළුවන්. ආදීනව සංඥාව නැතුව නිවන් දකින්න පුළුවන්. නමුත් අනිත්‍ය සංඥාව නැත්නම් නිවන් දකින්න බෑ. අනිත්‍ය අවබෝධ වෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. අනිත්‍ය අවබෝධ වෙනකොට අනාත්මය වැටහෙනවා. නමුත් ප්‍රහාණ සංඥාව නැතුව මොකක්වත් කරන්න බෑ. ප්‍රහාණ සංඥාව නැතුව ධ්‍යාන බලයකටවත් එන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මෙයා නාදිවාසේති පජහති කියන තැන දෙකට එන්නම වෙනවා. ඒකයි මම කිව්වේ අපිට හම්බ වෙන ලස්සනම වචන පහ වටිනාම වචන පහ කියන්න බැරි තරම් වටිනාකමක් තියෙන කියලා. හරිද? මේක Tamanට තේරෙන්න ඕනේ. ඇතුළට ආපු ගමන් අයින් කරගන්නම සිද්ධ වෙනවා. කවදා හරි දවසක මේ පිරිසිදු කිරීම කරගන්න සිද්ධ වෙනවා නිවන් දකින්න. ඇයි ඉතින් කල් දාන්නේ? කවදා හරි කරගන්න තියෙන දැන දැන් කරන්න. කවදා හරි කරගන්න ඕන දෙයක් නම් සංසාර ජීවිතේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි මේවා කරන්න කියලා ගිහිල්ලා අන්තිමට බුදුවරු 1000ක් පහළ වෙලා කෙල කෝටි ගාණක් කෙනක නිවන් දකිනකම් උන කුරුමිනියෙක් වෙලා ඉබ්බෙක් වෙලා හරකෙක් වෙලා මගුණෙක් වෙලා කොඳුරුවෙක් වෙලා මැස්සෙක් වෙලා ඉදී දැන් වලට වෙලා නිරේ පැහැයි ඉතින් එහෙම කරගන්නද මේ ලැබිච්ච ජීවිතයේ මෙතර වටිනාකමකින් මමම ලබාගත් ජීවිතය එහෙම කරගන්න නෙවෙයි මං ඉපදුනේ කියලා මම මේක ඇතුළට ගන්නේ නැතුව මේක හරි අමාරුයි හැබැයි අමාරු නඩ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන දේවල් එහෙම ලේසියෙන් කරන්න බෑ. මොකද සංසාර ජීවිතයේ අනන්ත කෙලෙස් එක්ක ජීවත් වෙනවා. මේවා අමාරුවක දැනෙනවා. හැබැයි හැමදාම අමාරු නෑ. පුරුදු පුහුණු කරනකොට ක්‍රමානුකූලව තමන් වර්ධනය කරනකොට කුසලයේ වර්ධනය කරනකොට පින්නන්නේ ආයාසයෙන් කරපු දේ નિરાයාසයෙන්ම සිද්ධ වෙන ගතියකට එනවා. මේකයි කියන්නේ මේ චක්‍රය කරකව ගන්න කියලා. මේ වැඩ පිළිවෙල සකස් කරගන්න. සකස් කරගත්තාම මුලදී අමාරු වුණාට පස්සේ එහෙම අමාරුවක් වෙන්නේ නෑ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඔය තමයි ඇතුළට ආවොත් සමහර ඒවා තියෙනවා පින්නන්නේ ඇතුළට ආවට පස්සේ මේ නගරයේ එක තැනකට කුණු ගොඩක් ගිහිලා දැම්මොත් කවුරු කුණු මල්ලා ගිහිලා දානවා. උදේ ගිහිලා බැලුවොත් මොකද වෙන්නේ? ඒක වටේට ගොඩ ගහිලාද නැද්ද? වටේට කුණු ගොඩක් ගොඩ ගහනවා. යම්කිසි තුවාලයක් සුද්ධ කරනකොට තුවාලය සුද්ධ කරන කෙනෙක් අර සුදු පාට තරව ටිකක් ඉතුරු කරලා බෙහෙත් ගන්නවා. ඒත් වාගේ මොකද වෙන්නේ? තරව තියෙන තැනට තරව එකතු වෙනවා. කුණු තියෙන තැනට කුණු එකතු වෙනවා වගේ. සමහර කාම ව්‍යාපාද විහිංසා විතර්කයන් පින්නත් නී ඇනෙනවා වගේ ඇනෙනවා මේ කස්සේ. ඇනුණාට පස්සේ එතන පැහැවෙනවා. ඒ කියලා කියන්නේ ගොඩ ගැහෙනවා. යන්තම් පොඩි නුරුස්සලකමක් ඇති වුණා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ ගොඩ ගැහෙනවා කියන්නේ ඒකයි. අපේ ජීවිතයේ පොඩි කෙනෙක් කෙරෙහි පොඩි ව්‍යාපාදයක් පොඩි නුරුස්සනකමක් ඇති වුණා. ඇති වුණාට පස්සේ අපි පැත්ත කරලා ඉඳගෙන මොකද කරන්නේ? වැඩියෙන්ම මේ පණිවිඩය අම්මලාට. අම්මලාගේ හැටි මම හොඳට දන්නවා. කාගේ හරි කුංචි නුරුස්සනකමක් දරුවෙක් ගැන හරි කවුරු හරි ගැන ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? හිත ගන්නවා පැත්තකින්. තියා ගන්නවා අතක් මෙහෙම. පුළුවන් නම් අත් දෙකම තියාගන්න. තියාගෙන මොකද කරන්නේ? ඉතින් කල්පනා කරේ එතත් මෙහෙම කිව්වා, ඊට කලිනුත් මෙහෙම කිව්වා කිය කිය කිය කිය ඈ මගේ අහවලාටත් මෙහෙම කිව්වා කිය කිය අන්න අර පුංචි රොඩට ඇතුලේ ඇනිච්ච තැනට කුණු ගොඩ ඔක්කොම එකතු කරගන්නවා. ඇල්මත් ඒ විදිහමයි. තරහත් ඒ විදිහමයි. ඊර්ෂ්‍යාවත් ඒ විදිහමයි. ක්‍රෝධය, වෛරය, මාන්නය ඔක්කොම ඒ විදිහයි. කෙටියෙන් කියනවා නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක සියලු අකුසලයන් වල ওই ලක්ෂණය තියෙනවා. ගොඩ ගැහෙන ගතිය. එහෙනම් මේ ගොඩ ගැහිගෙන එනකොට මට සංඥාවක් ඇති වුණොත් පිළිකාවක් වගේ මේක. පිළිකාව මීට වැඩිය හොඳයි. ඇයි? පිළිකාව කියන්නේ අනවශ්‍ය තැනක උපදින අනවශ්‍ය කයිල ගොඩක්. අපි පින්නත් අසුබය වඩනවා. මේ බලන්න. තමන්ගේ ඇතුලේ රාගය හිර වෙලා තියෙනවා. අසුබය වඩන්නේ භාගෙට. හරියටම කරන්නේ නැහැ. ඉවර වෙනකන් ඉවසිල්ලක් නැහැ කියලා හිතාගෙන කරන්නේ නැහැ. චුට්ටක් කරනවා නිකන් ඉන්නවා. චුට්ටක් කරනවා නිකන් ඉන්නවා. ගොඩ එහෙම්මම. අද චුට්ටක් පීනනවා ඔහේ පල්ලෙහාට ගලාගෙන යනවා. ඉතින් ආයෙ මුල ඉඳන් එන්න ඕනේ. ඉතින් හැමදාම භාවනා කරන ප්‍රතිඵලයක් නැහැ. හැදෙන්නේ නැහැ. චුට්ට චුට්ට මේක කරන්නේ. එකක් හරියට කරන්නේ නැහැ. ඇයි ප්‍රහාණ සංඥාව නැහැ. මේක අයින් කරගන්න කම මට ඉවසිල්ලක් නැහැ. මේකේ අංශු මාත්‍රයක්වත් තියාගන්න නැතුව මම මේක අයින් කරගන්නවා කියලා Tamanට ලොකු වැඩපිළිවෙලක් ඇතුළෙන්ම නැගෙන අභ්‍යන්තරයෙන්ම නැගෙන හැඟීමක් ඇති කරගන්න ඕනේ. එවැනි හැඟීම් ඉබේ පහළ වෙන්නේ නැත. ඉබේ ඔය කිසිම දෙයක් පහළ වෙන්නේ නැහැ. කිසිම දෙයක් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම ඇති කරගන්න ඕනේ. ඇති කරගන්න අවශ්‍ය කරන හේතු සකස් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ පින්වත් අය කල්පනා කරන්ද මම නිකන්ද කිව්වේ මේ වචන පහ තරම් වටින වචන පහක් තවත් නැහැ කියලා. නාදිවාසීති පජහති විනෝදේති ධම්ති කරෝති ඊළඟ එක්කෙනා හිතේ තියෙන තව ස්වභාවයක් තියෙනවා පින්නත් මේ සමහර ඒවා එලවනකොට චෝකයකට එළවෙනවා. හරියට නිකන් ඔන්න දැන් හරකෙක් එනවා ගෙදරට. ඇවිල්ලා වත්තේ එක එක ඒවාට හානි කරනවා. අපි මොකද කරන්නේ? කෙවිතක් අරගෙන මේ හරකා ඈතට එලවනවා. එලවනකොට දුවනවා. අපි ඉතින් ඇවිල්ලා ඉන්නවා දැන්. හැබැයි ඉතින් ආයෙත් ඇස් දල්වාගෙන බලාගෙන ඉන්න ඕනේ. මම එලවලා ආවට දන්නවා ඔය සතා ආයතරය එනවා. එලවපුවාම පොඩි සහනයක් තියෙනවා. හැබැයි මම දන්නවා මේ සත ආයතරයක් ආයතරයක් එනවා කියලා දන්නවා. යම් කිසි දවසක කෙනෙක් එළවුවොත් පින්නන්නේ ආයේ එන්නම නැති වෙන්නේ. ආන් එදාට ගේ ඇතුළට ඇවිල්ලා නිදහසේ ඉන්න ආඩම්බරෙන් ඉන්න මොකද? ආයේ එන්නේ කියලා මම හොඳටම දන්නවා කියලා. ආන්ගේ විදියට නැද්ද කෙලෙස්? භාවනා කරන අය දන්නවා සමහර කාලවල වලදී පින්නත් මේ සමහර කෙලෙස් ධර්ම තමන් භාවනා කරද්දී නැත්තටම නෑ වගේ දැනෙනවා. නැත්තටම නෑ වගේ දැනිලා ඒකෙන් දැන් එළවලා ඉන්නේ මේ දවස්වල. හරිද? ආය හොරෙන් බලනකොට අලියා වගේ ඇවිල්ලා තදින්ම ඉන්නවා මේ. හිටියටත් වැඩිය ලොකුට ඉන්නවා. නේද? ගල් ගෙඩිය වගේ ඉන්න හොල්ලන්නවත් බැහැ. ආන් එහෙම දැනෙන්න ඕනේ. එහෙනම් මම මේක එලවනවාමයි එදා අතීතයේදී මම මේක භාගයට කරපු හින්දා මම මේක හරියටම ආය නොයෙන්දම නොයලුපු හින්දා නොයෙන්දම එළෙව්වේ නැති හින්දා මම අද තාමත් ආය ආය ආය ආය එකම දේ එකම දේ ඉල්ල ඉල්ල හිඟාකන ජීවිතයක් ගත කරනවා. ඇයි හිඟාකන ජීවිතයක් කියන්නේ? ඊනත් මේ ජීවිතේ පැහැදිලිව මේ ජීවිතේ අර්ථ දක්වන්න පුළුවන් හිඟන ජීවිතය කියලා. ඒක නරක වචනයක් නෙවෙයි. ඔකට යාචක කියලා කියලා ඒකේ බලය අඩු කරන්න මම කැමති නැහැ. යාචක ජීවිතය කිව්වම නිකන් ටිකක් හොඳයි වගේ. හිඟන ජීවිතය කිව්වොත් ඇයි හිඟන ජීවිතය කියන්නේ? මං අහනවා මේ අයගේ හැම වෙලෙම ඉල්ලනවද නැද්ද? හැම වෙලාවකම ඉල්ලනවා පින්නන්නේ අපි අනිත් අයගේ යමන්. මොනවද? කණ්ඩ බොණ්ඩ නෙවෙයි. කණ්ඩ බොණ්ඩත් ඉල්ලනවා. නිදා ගන්නත් ඉල්ලනවා. නේද? ඔක්කොම ඉල්ලනවා. ඒ අතරතුරේ මෛත්‍රිය, ආදරය, කරුණාව හැම එකම ඉල්ලනවා. මට මෙහෙම කරන්න එපා කියනවා. මට නපුරු වචන කතා කරන්න එපා කියනවා. මට මේ විදිහට සලකන්න කියනවා. මට මෙහෙම කරන්න, මෙහෙම කරන්න ඉල්ලනවා, ඉල්ලනවා, ඉල්ලනවා. ඇයි? මේක ASCII සතුට උපදින්නේ? ඉල්ලගත්තොත්. ඒ කියන්නේ ඒකට ඒකයි කියන්නේ හිඟන ජීවිතය කියලා. හැමදාම ඉල්ල ඉල්ල ඉල්ල ඉල්ල දැන් ඇති වෙන්න ඕනේ. ඉල්ල ඉල්ල. ආයෙ මං කාගේවත් මොකුත් ඉල්ලන්නේ නැහැ. මොනවා ලැබුණත් එකයි මට නොලැබුණත් එකයි. ඉතින් අන්න ඒ මේ හිඟන ජීවිතේ නැති කරන්න නම් ඔය තියෙන ආසාව ඈතටම පන්නන්න ඕනේ. ආයෙ එන්නෙම නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වෙන තුරු. එහෙනම් මේ ජීවිතය ගැන කලකිරිච්ච කෙනා පින්වත්නි ප්‍රත්‍යක්ෂ කරගන්න තුරු නැවත වාරයක් මම මේ කෙලෙස් ධර්මය මගේ තුලට එන්නේ නැහැ කියලා ස්ථීර වශයෙන් දැනගන්න තුරු මම මේ වීරිය අතහරින්නේ නැහැ මම මේ බලය අතහරින්නේ නැහැ මම මේ අදිෂ්ඨානය අතහරින්නේ නැහැ එදා ඒක නොකළා අද මම ඒක කරනවා එතකොට නැවත නැවත එනකොට පින්වත් මේ කෙලෙස් අයින් වෙච්ච ඒවා නැවත නැවත එනකොටම Tamanට සංඥාව උපදින්න ඕන මෙන්න ගිය එක්කෙනා එනෝ කියලා සංඥාව උපදින්න ඕන මෙන්න එහාට ගිය එක්කෙනා එනෝ දැන් ආයෙ එලවන්න එන්නෙම නැති වෙන්න එලවන්න එන්නෙම නැති වෙන්න එලවන්න කියලා සංඥාව උපදින්න ඕනේ. එන්න ඒ සංඥා එනම් කොච්චර සියුම්ව මේ හිත හාත්පසින්ම ආරක්ෂා කරන වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලා තියනවාද ඒක Taman තුලින්ම උත්පාදනය කරගත යුත්තක්. එහෙම නැතුව මේක ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. නාදි වාසයේදී පජහති විනෝදේති බ්‍රන්ති කරෝති අනභාවං ගමේති. නැවත ආය අටගන්නේම නැති තත්ත්වයට මාර්ග සහ ඵල හිතක් මාර්ග හිතක් ඵල හිතක් බවට පත් වෙනකන් ආය කවදාකවත් මේකේ කෙලෙස් ධර්මය ඇති වෙන්නේ නැති වෙන කම්ම මම මේක නවත්තන්නේ නෑ. ඒ තරමටම මං කුසලයේ ඉහළ මට්ටමකට වර්ධනය කරලා තමයි මේක ආය කවදාකවත් ඇති නොවන තත්ත්වයට පත් කරන කම්ම මේක කරන්නේ නැහැ කියන සංඥාව කරන කම්ම මේකේ යෙදෙනවා කියන සංඥාව තමන්ගේ තුලින් එන්න ඕනේ නැතිනත් මේ එවැනි වීරයක් තමන්ගේ තුල ආවේ නැත්නම් එවැනි ප්‍රහාණ සංඥාවක් තමන්ගේ තුලින් හදාගත්තේ නැත්නම් නිවන් දකිත්වා නිවන් දකිත්වා කිය කී හිතියට පුද පූජාවන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් පුද පූජාවන් විතරක් කර කර හිටියට කවදාක්වත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. කවදාක්වත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. කවදාක්වත් මේකෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකින්ද ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ මොන වේද? ඒ සංඥාව අපේ තුල වර්ධනය කරගත යුත්තක්. හොඳයි. ඊළඟ කාරණාව ඊළඟට තියෙන්නේ අනිත් පැත්ත පාලනයෙන් එගොඩ අර පැත්ත ආදීනව මේ පැත්ත ඔන්න තියනවා දැන්. හේතං සන්තං හේතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පරිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිබ්බානಂತಿ එකක් නිරෝධෝ නිබ්බා විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ කියලා විරාග සංඥාව සහ නිරෝධ සංඥාව. ඒ කියන්නේ විරාග සංඥාව කියන්නේ හේතං සන්තං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පරිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිබ්බානಂತಿ නිරෝධ සංඥාව කියන මම දෙකම එකට ගන්නවා මේ වෙලාවේ. එතකොට නිරෝධ සංඥාව කියලා කියන්නේ අර හේතන් සම්තම් පණිතයි අධ්‍යාන සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණන්ති මේක සංඥාවක් විදියට මේක හුඟාක අර්ථ දක්වනවා පින්නත් වෙලාවකට ඔය දෙක ඔය කට්ටියට වැඩක් නැහැ. ඔය දෙක මේ පු탁ජනයට නෙමෙයි තියෙන්නේ. ඔය දෙක තියෙන්නේ කාටද? රහතන් වහන්සේට කියලා. රහතන් වහන්සේට තියෙන නිරෝධානුපස්සී විහෙරති. එයා නිරෝධ නිරෝධයේ යෙදෙමින් වාසය කරනවා. එයා නිරෝධයේ අත්විඳින්මින් වාසය කරනවා. විරාගානුපස්සී විහෙරති. එයා විරාගානුපස්සීව යට වාසය කරන්න පුළුවන්. ඔක්කොගේම අයින් වෙලා වාසය කරන්න පුළුවන්කම තියෙනවා. අනිච්චානුපස්සී විහෙරති. හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද? විරාග සංඥා, නිරෝධ සංඥා. බලන්න සංඥාව ඇති කරගන්න මම නිවන් දකින්නවා කියන සංඥාව. නිවනෙහි තියෙන උත්කෘෂ්ඨභාවය පිළිබඳ සංඥාව ඇති නොකර ගන්න කෙනෙක් ඉන්නවා මේ ඉලක්කයට කවදාකවත් ළඟා වෙන්නේ ළඟා වෙන්නේ නැහැ. දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියන අදිස්ථානයක් නැති දරුවෙක් ඉබේ දොස්තර කෙනෙක් වෙන්නේ. ළමයෙක්ට දොස්තර කෙනෙක් කරන්න දෙමාපියන් දොස්තර ඕනේ ඇයි? දොස්තර කෙනෙක් වුණාම එයාගේ ජීවිතය සුඛිත මුදිත වෙනවා ලෞකික ජීවිතය කියලා දන්න හින්දා ඒ ගැන දැන් අම්මයි තාත්තයි දරුවෙක්ව දොස්තර කෙනෙක් කරන්න හදන්නේ අම්මයි තාත්තයි දොස්තර වෙච්ච හින්දාද? ඉංජිනේරුවෙක් කරන්න හදන ඉංජිනේරුවෝ වුණ හින්දාද? නෑ. ඉංජිනේරුවෝ නොවීම, දොස්තරවරු නොවීම අර දරුවාගේ අම්මයි තාත්තයි දොස්තර කෙනෙක් වීමේ තියෙන ආනිසංස ලෞකික වශයෙන් දන්නවා. තමන්ගේ අම්මයි තාත්තයි ඉංජිනේරුවෙක් වීමේ තියෙන ආනිසංස ලෞකික වශයෙන් තියෙන ආනිසංස දන්නවා. ආන්ගේ දන්න සංඥාව එයා ළඟ තියෙන හින්දා තමයි තමන්ගේ දරුවව ඔච්චර ඒ පැත්තට නැඹුරු කරවන්නේ. හරි? එතකොට යම් දරුවෙක් ගන්නවා නම් දොස්තර කෙනෙක් වීමේ තියෙන වැදගත්කම. ආය අම්මටයි තාත්තටයි එයාව අමුතුවෙන් එතෙන් තල්ලු කරන්න ඕනේ නැහැ. එහෙනම් මේ ඉගෙන ගන්න දරුවන්ට ඉගෙන ගන්නත් මොකද අපේ ඇලීපියෝ කරන්න ඕනේ. තරෙන්තරේ තරෙන්තරේ අර ඒ වගේ තත්ත්වයකටපත් වුනහම තියෙන මේ ලෞකික වශයෙන් තියෙන ආනිසංශ කියලා දෙන්න ඕනේ. ඒවා හොඳට හොඳට හොඳට කියලා දෙන්න ඕනේ. මෙන්න පුතේ දොස්තර කෙනෙක් වුණාම මෙහෙමයි ඔයා මෙහෙම කාර්යයට යන්නේ. ඔයාට කාගේවත් කාර්යයකට අතපාන්න ඕනේ නැහැ. මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා හොඳට සැරෙන් සැරේ කියලා දෙන්න ඕනේ දරුවන්ට අරමුණ. අරමුණ කියලා දුන්නා මේ දරුවෝ ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා කරන යෝගියාට අරමුණක් මෙන් දීලා තියෙනවා. ඒතං සන්තං ඒයි ආත්ම සාන්තයි මේ මේ වගේ නෙවෙයි. එහි තියෙන සාන්තභාවය මොකක්ද විරාගයටපත් වෙච්ච හිත රාගයක් නැති හිත රාගයෙන් අයින් වෙච්ච හිත එවැනි හිතක නොසන්සුන්කම් නැහැ. එවැනි හිතක් හැම වෙලෙම සැලෙන්නේ නැහැ. එවැනි හිතක නැවත වාරයක් නැවත වාරයක් කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් උපදී කියලා බය නැහැ. හේතං කන්තං හේතං පනීතං ඒක උතුම් ඒක ඊටාම උතුම්. මේ ලෝකේ යම් උතුම් තත්වයකටපත් විය හැකිද? එපමණ උතුම් තත්වයක් වෙන කොහෙවත්වත් නැහැ. සබ්බ සංකාර සමතෝ දැන් ඉන්න බෑ. කුලගේ තියෙන ගහක් වගේ මේ හිත. බාහිරින් එන උණකට මේක හැම වෙලෙම හෙල්ලෙනවා. අපරාධ මේ අමාරුවෙන් හදාගත්ත හිත හරි කෝලමක් වෙලා කුලගේ තියෙන ගහ ගහ පින්වත්නි තමන්ගේ කොළ හදාගත්තේ අතු හදාගත්තේ ගෙඩි හදාගත්තේ එයා සූර්ය බලයෙන් පස් වලින් වතුරෙන් උපදවාගත්ත ශක්තිය. හැබැයි එයාට නට නට ඉඳ වෙලා කාට ඕන හැටියට නටන්න වෙලා තියෙනවා. කුලකට ඕන හැටියට නටන්න වෙලා. ඒ වගේ සංසාර ප්‍රවෘත්තියේ කරගත්ත පින්මයි මේ හින්දා මෙහි ඉපදිලා දැන් මිනිස්සෙක් කියලා. හැබැයි නටන්න වෙලා 99 අවුරුද්දකට බදු දීපු හිතක් වගේ ඔක නිකන් ඉඩමක් වගේ 99 අවුරුද්දකට ඉඩමක් බදු දුන්නොත් ඒ ඉඩමේ වැඩක් ගන්න බෑ මං කියන බය නැතු ඔය හිත 99 අවුරුද්දකට බදු දීලා තියෙන්නේ ඕකේ සන්තෝෂේ උපදින්නේ අනුන් හින්දා මොකද කියන්නේ බාහිර අයගේ ක්‍රියාකලාප මත නෙවෙයිද ඩෙන්ගතු අය හොඳින් ඉන්න දවසට මල් පිපිලා වගේ ඉන්නවා නේද ඈ ඒ අයගේ නපුරු වචනයක් කරේ ආපුවා මූණු කොරස් වගේ එල්ලිලා නේද? ඉතින් මොකද්ද ඔය ගෙවන ජීවිතය එතකොට? අර මං කලින් කිව්ව හිඟන ජීවිතය කියන්නේ ඒකයි. මොකද්ද මේ කරන වැඩේ? නේද? එහෙනම් බදු දීලා ඇයි ඔබ බදු දුන්නේ? දැන් ගමු ආපහු. නේද? එතකොට සැකසෙනවා මේක මම මොකද කරන්නේ? හුළඟට හෙල්ලෙනවා වාගේ හුළඟේ වල්ලා තියෙන කොඩියක් හුළඟට ඕන හෙල්ලෙනවා වගේ ගහක් හෙල්ලෙනවා වගේ රූප දැක්කහම, ශබ්ද දැක්කහම, ගන්ධ දැක්කහම විතරක් නෙවෙයි දිනන්නේ දැක්කහම විතරක් නෙවෙයි. දැක්කම විතරක් නම් කරුවල කාමරයකදලා ඉඳ තිබ්බා. නේද? මනෝ වශයෙන් මතක් වුණාමත් එහෙමයි. මතක් වුණාම මේක හෙල්ලෙනවා. එහෙනම් මේ අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් ඉඳ හෙල්ලෙනවා සකස් වෙනවා ඒකට කියනවා. හැබැයි නිවන එහෙම තැනක් නෙවෙයි. සබ්බ සංකාර සමතෝ. එහෙනම් ඔය ඔය වගේ සකස් වෙන්නේ නැති තැනක් තියෙනවා. සකස් වෙන්නේ නැති තැනක් තියෙනවා. සකස් වෙන්නේ නැති තැනක් තියෙනවා කියලා තමයි දැනෙනවා. තේරෙනවා. සකස් වීමේ තියෙන කරදරය දන්න කෙනාට තමයි සකස් වීම නැති තැන කොච්චර සුන්දරද කොච්චර මధుරද කොච්චර හොඳද කියලා දැනෙන්නේ. එහෙනම් සබ්බ සංකාර සමතු දැන් මේ ඉන්න ඉදිල්ල උපද්‍රව සහිතද නැද්ද? කලින් කිව්වා වේයෙක් වෙන්න පුළුවන් කුඹියෙක් වෙන්න පුළුවන් හරකෙක් වෙන්න පුළුවන් ඉද්දෙක් වෙන්න පුළුවන් නරියෙක් වෙන්න පුළුවන් තැන් තැන් වලට වෙලා නේද? ඈ මූ අම්මගේ පස්සේ ඕම් පැටියා වගේ යනවා යන්න ඈ කුරුලෑවෝ වගේ ඔන්න පාර පැනලා යනවා යන්න හ්ම් නේද ඈ වාහන වලින් බේරිලා යනවා යන්න කැලේ ඉඳන් අලි වගේ එනවා මෙන්න ඒ විතර නෙවෙයි පෙරේතයෝ භූතයෝ මලයක් වෙලා නේද මූණු ලොකු කරගෙන ඈ පුම්බගෙන හප්පගෙන බඩගින්නේ ඉතාමත්ම දුක් විඳින්මින් සංසාරගත ජීවිතය ගත කරනවා ඊළඟට අවීචි මහා නරකාද කියන්නේ අතොරක් නැතිව පිච්චෙමින් දැවෙමින් පින්වත්නි උපදින්න සිද්ධ වෙන තැන් තියෙනවා සමහරලාට දස කුසල් කරලා අපාය යන වෙලාවල් තියෙනවා ඒ තරමටම මේ මේ ගත කරන ජීවිතය ඒ තරමටම විනාශකාරී උපද්‍රව සහිතයි. එහෙනම් සබ්බූපති පටිනිස්සග්ගෝ සියලුම උපද්‍රව ආය නැහැ. සෝවාන් පලස්ත පුද්ගලයේ ආය සතර අපාය උපදින්නේ නැහැ. නියත මිත්‍යාදෘෂ්ටිකෙක් වෙන්නේ නැහැ. ඒ වගේ බලන්න. එහෙනම් සියලු උපද්‍රව ආය නැහැ කියලා සන්තෝෂ වෙන්න පුළුවන්කමක්. එවැනි උපද්‍රව නැති භූමියක්. එවැනි උපද්‍රව නැති තැනක් තියෙනවා. කියලා. යම්කිසි කෙනෙකුට සංඥාවක් තියෙන්න ඕනද නැද්ද එතෙන්ට යන්න? මං කියනවා ඔය සංඥාවේ තියෙන අඩුපාඩුකම් හින්දා නිවන් දකින්න මෙහෙයුමක් ඇතුළෙන්ම එන්නේ නැහැ කියලා කිව්වොත් මොකද කියන්නේ? නිවෙනෙහි තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය පිළිබඳ සංඥාවෙහි තියෙන අඩුපාඩුව හින්දා ওই පැත්තේ නේද? ඒකේ තියෙන ප්‍රබලත්වය, ඒකේ තියෙන උතුම් తত্ত্বය, උපද්‍රව නැති తত্ত্বය පිළිබඳ තමන්ගේ ඇතුළ සකස් කරගන්න නැති හින්දා එහෙම එහෙම සංඥාවක් නැති හින්දා විරාගය පිළිබඳ සංඥාවක් නැති හින්දා Tamanට එතෙන්ට ළඟා වෙන්න අතුලාන්ත මෙහෙවීමක් නෑ කියලා කිව්ව කම්මැලිකමක් නිකන් හීන දීන අදහස තිනෝ ඉතින් බලමු නේද අපි කිව්වොත් එහෙම හරිසේ භාවනාවට සදාන තේරුණ බලමු නේද පුළුවන් වෙයි බලමුකෝ ඉතින් මං කියලා බලන්නම් කරලා බලන්නම් යම් යම් තව දේවල් තියෙනවා අර මඟුල් ගෙවල් වගේකුත් තියෙනවා මල ගෙවල් වගේකුත් තියෙනවා ඉතින් හරි ඒවා ඔක්කොම හොඳ ඒවා ඒවා තමයි පළවෙනි අංක එකට වැටෙන්නේ මොනවද යුතුයකම් ටික මඟුල් ගෙවල් මල ගෙවල් තව තව තව තව දේවල් ඒවා ඔක්කොම නැති වුණොත් තමයි අංක අංක 20ට 21ට වගේ තමයි වැඩලා ඉස්සෙ තියෙන්නේ නිවන් දකින්න ඕනේ. එහෙමවත් නැහැ. 20ට 21කට තියෙන ලොකු දෙයක්. උදේම නැගිට්ටාම අංක එකෙන් පටන් ගන්න ඕන කෙනෙක්. ඉතින් අංක එක මොනවද? රතු බිල බඳින්න තියෙනවා. අර කියපු ඒවට වග උත්තර බඳින්න තියෙනවා, බෑන් ඒවට බනින්න තියෙනවා. අහවල් තැනදී හම්බෙලා එහෙම කරන් තියෙනවා, මේවා තියෙනවා, අරවා තියෙනවා, මෙව්වා තියෙනවා, ඕවා තමයි ඉතින්. ඒවා ඔක්කොම කරලා අන්තිමට පින්නන්නේ වෙලාව ඉතුරු වුණොත් විතරක් බුදු පිළිමයක් ළඟ ගිහිලා යන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා එකක් පොරට පන්ති ටික ගන්නවා. නේද? එහෙම ගත කරන ජීවිතයක ඉඳගෙනද නිවන් දකින්න කල්පනා කරන්නේ? එහෙම හරියන්නේ නැහැ කවදාකවත්. ඒක වෙන්නේ නැහැ ඉබේ. ඇයි ඒක වෙන්නේ නැත්තේ? නිරෝධ සංඥා විරාග සංඥාව කියන එක උත්කෘෂ්ඨව තියෙනවා නම් Tamanට ප්‍රබලව තියෙනවා නම් මේකෙන් ගැලවෙන්න ඕනේ මේ මෙවැනි උත්තරම තැනක් තියෙනවා මෙවැනි උත්තරම තැනක් සාක්ෂාත් කරගන්න මට පුළුවන්කම තියෙනවා මේ උපද්‍රව වලින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා ආය නැවත වාරයක් මෙවැනි ශරීරයක් ඇති නොවෙන්න නිරෝධ සංඥාව කියන තැන එතනයි එකතු වෙන්නේ පිරිනිවන් පාන කෙනෙකුට ආය කයක් ඇති වෙන්නේ නැහැ විරාග සංඥාව කියන්නේ මේ ඉන්න ගමන් නිවන් දැකලා නිවන් දැක්ක වෙලාවේ ඉඳලා ගත කරන ජීවිතය. එතෙන්ට තව නිරෝධ කියලා එකක් එකතු වෙනකොට ආය මොකක්වත් ආය මේ කය විදිලා නැවත කය ඇති නොවීම සියුම් කයක්වත් ආය ඇති නොවීම එහෙනම් අන්න එතෙන්ට එවැනි தත්වයකටපත් වුණොත් ආය මේ විදින දුක් මොකක්වත් නෑ කියන එක දැනෙන්න නම් පින්වත්නි ඒතං සංතං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සප්පූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ තණ්හාව ෂේ වෙලා දැන් තණ්හාවින්ද මොකද වෙලා තියෙන්නේ? ඇස් රිදෙනකම් බලන් ඉඳ වෙලා. හ්ම්? කන් රිදෙනකම් අහන්න වෙලා. නේද? ඇස් රිදෙනකම් බලන් වෙලා. ඉතින් බලනවා බලනවා අඩුවක් නැහැ. ඇතුලාන්ත මෙහෙයුමක් වෙනවා යනවා යනවා බලනවා බලනවා කියලා ඉතින් ඉඳගෙන ඉන්න බෑ නැගිටලා යන්න ඕන. හ්ම්. නේද? ඒක තමයි තණ්හාව. එතනම එතනම ඇලෙනවා තණ්හාවේ ස්වභාවය. ඒකම පිරික්සනවා. යමක් දැක්කද ඒක අස්තරින්ගනවා කියලා. එතනම ලගිනවා. නැවත පුනර්භවය ඇති කරන තත්ත්ව තත්කාවී නන්දිනී තන තන ඇලෙන ස්වභාවය තන තන නන්දි රාගය ඇති කරනවා තත්ත්ව තත්තාවී නන්දිනී තේයති දා කාම තණ්හා භව තණ්හා කෙනෙක් උච්ඡේද වශයෙන් කෙනෙක් සාසත වශයෙන් ඉතින් ඒ මේ විදිහට නොයේකුත් නොයේකුත් ආකාරයේ දෘෂ්ටි ඇති කරගෙන ඉතින් බලාගෙන ඉන්නවා අර නේද එතනම පිරික්සන මම කලින් කිව්වා වගේ හරකා එළදෙනව පිරික්ස පිරික්ස ඉන්නවා. බලලා බැලලිව පිරික්ස පිරික්ස ඉන්නවා. ඒ පැත්තෙන් බල උල්ලේනා ලේනාව පිරික්ස පිරික්ස ඉන්නවා. නේද? හ්ම්. ඉතින් ඒ එහෙම කර කර දකින දකින දේ රූප වශයෙන්, ශබ්ද වශයෙන් පිරික්සනවා. මේක මගේද, මගේමද, මගේමද, අපේ ඔව් මගේම තමයි කිය කිය නේද? ඈ මේ තියෙන කුණු ගොඩවල් බදාගෙන මගේමයි මගේමයි මගේමයි කිය කිය ඔය ඉන්න ඉඳිල්ල කවදාකවත් දැනසීමක් ඇති වෙන්නේ නෑ මේ කියන්නේ ශරීර ගැන විතරක් නෙමෙයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩම් කඩම් වතු පිටි කියන හැම දෙයක්ම පින්වත්නි කොන්න ඔය වගේ හැම වෙලාවෙම නැති වෙලා යන දේවල් මේවා කරේ තියෙන තණ්හාව මාව එතනම අලෝලා මාව එතනම අලෝලා නැවත නැවත ඒකෙහිම යෙදී යෙදී ඉඳපත් කරනවා එහෙනම් මේ මේ වගේ තණ්හාවක් නැති තැනක් තියෙනවා තණ්හක්කයෝ තණ්හාවක් නැති තැනක් තියෙනවා ආන්ගේ තැනටපත් වෙන්න මේ ලැබිලා තියෙන මානසිකාරය මට පාවිච්චි කරන්න පුළුවන් ඒක පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම කුසලයේ වඩන්න කියනවා මං කුසලයේ වඩන්නට කියලා කියන්නේ ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මම කියන්නේ නෑ කියලා. මේ වැරදි ප්‍රතිපත්ති තුළ ඉන්න කාලයක් තියෙනවා ඒ හැම කාලයකම රහතුන්ගෙන් මේ ලෝකෙ හිස් වෙන්නේ නෑ කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ වගේ ඇස් දෙකක් තිබ්බ කන් දෙකක් තිබ්බ නාසයක් තිබ්බ දිවක් තිබ්බ ශරීරයක් තිබ්බ හිතක් තිබ්බ අතීත මගේ මුතුන් මිත්තෝ හේතං සන්තං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ ආදීටපත් උනා නම් කාලා බීලා ඇඳලා නාලා නිදිලා හිටපු මගේ මුතුන් මිත්තෝ මේ උඩුකය ඍජුව තියාගෙන බවුන් වඩලා එතෙන්ටපත් වුණා නම් අද කාලේනවත් බොහෝ ඇත්තෝ අපි දන්නේ නැති වුණාට දුක්ඛ මූල අරණ්‍ය තෙනසුන් ගිරිගුහා ආදී භාවිතා කරමින් අප්‍රකටවම හිඳිලා යනවා නම් නිවිලා යනවා නම් මේ බුද්ධ ශාසනයේ යෙදිලා මම මොකද මේ කෝලම් කර කර ඉන්නේ කියලා Taman අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවනේ මම මේක නවත්තනවා මෙවැනි තැනක් මට තියෙනවා. ඇයි මං දුක් විඳින්නේ? ඇයි මං මේ කුලියට ගත්ත ජීවිතෙත් එක්ක නටන්නේ? ඇයි මං මේ හිඟන ජීවිතයක් ගත කරන්නේ නැහැ? මේක මම කරන්නේ නැහැ. මේක මම කරන්නේ නැහැ. නැවත ආය කාටවත් මාව අල්ලන්න ආය මාව කාටවත්වත් අල්ලන්න හම්බෙන්නේ නැහැ. ආය මාව හැමදාම මම දුක් විඳා. හැමදාම මම දුක් විඳා. ආය මාව කාටවත් අල්ලන්න හම්බෙන්නේ නැහැ. මම ගැලවුණා කියලා කියන්න පුළුවන් තැනක් තියෙනවා කියන එක දැනගෙන එතෙන්ට යනකම් මගේ වීරිය අතහරින්නේ නැහැ කියලා අනුන්ගේ මත මේ ජීවිතය රඳා පවතින එක පැහැදිලිවම බහැර කරලා පින්නත් මේ ඒ සාන්ත උතුම් නිර්වාණයටපත් වෙනවා කියලා සංඥාව ඇති කරගන්න ඕනේ. ඒකට කියනවා විරාග සංඥා, නිරෝධ සංඥා කියලා. මම අහනවා මේ අයගෙන් ඔය කියන සංඥාව ඇති කරගත්තේ නැත්නම් ඔය පැත්තට නැඹුරුවක් එයිද? එයිද? එහෙනම් මේ සංඥාව ගිහි ආයතන ඇති කරගත යුත්තක්මද නැද්ද? ඇති කරගත යුත්තක්මද? ඔය ටික ඔක්කොම එකට දැන් වැඩිගෙන යන කෙනෙකුට පින්නන්න ඊළඟට තියෙන සංඥාව බලන්නකෝ. මම මේ ලෝකේ යැලෙන්නේ නෑ, ඇලෙන්නේ නෑ, ඇලෙන්නේ නෑ. සබ්බ ලෝකේ අනවිරත සංඥා. ඇයි? දැන් දන්නවා. මේ ඔක්කොම අර පැත්තෙන් ආදීනවේ ටික, මේ පැත්තෙන් ප්‍රහාණයකුත් නැද තියෙනවා. මේ පැත්තෙන් විරාග, නිරෝධ, හරි අපූර්ව පාඩම් පෙළියක්. නේද? එහෙනම් දැන් එයා මොකද කරන්නේ ඊළඟට සංඥාවක් ඇති කරගන්නවා. සබ්බ ලෝකේ අනවිරත සබ්බ ලෝකයේ අනිමිත සංඥාව කියලා තියෙනවා සඳහන් කරලා තියෙන තැන. පින්වත්නි උපාය, උපායාස, චේතසෝ අදිත්‍යාන ආසය, අනුසය ඔය විදිහට මේ මේ අපිව මේ සංසාරයේ බැඳ උපාය කියලා කියන්නේ තණ්හා දෘෂ්ටි දෙකට. ඒ විදිහට මේ සංසාරයේට බැඳලා තියෙන එක එක එක එක අනුසය වශයෙන් තියෙන දේවල් ඊළඟට අදිස්ථාණයෙන් කටයුතු කරන චේතසෝ අදිස්ථාන කියන්නේ ඒ හිත ඒකම ඒකම ඒකම පිටිපස්සේ ඇදි ඇදි ඇදි ඇදි යන ස්වરૂපයක්. එතකොට අන්න ඒ වගේ දේවල් න පජහන්තෝ විරමති න උපාදීයන්තෝ මේවා අතහරිනවා ඒවයින් නැවත උපාදානය වෙන්න දෙන්නේ නැතුව එයා අදිස්ථානයක් ගන්නවා මේ තණ්හාවට ඉඩ දෙන්නේ නැහැ දෘෂ්ටියට ඉඩ දෙන්නේ නැහැ අනුසය වශයෙන්වත් මම මේක ඇලෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා පටන් ගන්නවා පින්වත්නි අර කර්ණ ටිකක් ලැබිච්ච ආభాසය ඔක්කොමත් එක්ක සබ්බ ලෝකේ අනදිරත මම ලෝකේහි ඇලෙන්නේ නෑ ලෝකේහි ඇලෙන්නේ නෑ ලෝකේහි ඇලෙන්නේ නෑ ලෝකේහි ඇලෙන්නේ නෑ කියන. ඒ සංඥාව අර ආදීනමය සහ ආනිසංස. නිවනේ තියෙන ආනිසංසයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ආදීනව වගේ දේවල් ඒ දේවල් එක්ක මේ ගත කරන නිවන් දකින්න නැතුව ඉන්න එකේ තියෙනා වූ ආදීනවයක් හොඳට මෙනෙහි කරමින් මොකද කරන්නේ? මෙයා ලෝකයම අරමුණ ලෝකය කියලා කිව්වම තමන්ගේ තමන්ගේ කියලා කියන මෙතන පංච උපාදානස්කන්ධ ලෝකය. තමන් මේ මේ මෙහි හටගෙන තියෙන ලෝකය. නැතුව මේ ග්‍රහ ලෝක, තරු ඒවා ඔක්කොම නෙවෙයි. ඒවා මට අදාළ නැහැ. මගේ රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, රස ලෝකය, ස්පර්ශ ලෝකය කියලා තමන්ට තියෙන ලෝක පොඩක්. ධම්ම ලෝකය කියලා. ඒතර ඒ ලෝකේ තමයි තමන් සැරිසරන්නේ. ඒ ලෝකේ තමයි තමන් ඇරිලා ඉන්නේ. ලෝකේ ඕනෑ තරම් රූප තිබුණා. ඒ රූප තිබ්බට ඒ ඔක්කොමත් එක්ක මගේ ගනුදෙනුව නෑ. මගේ ගනුදෙනුව තියෙන්නේ මොනවත් එක්කද? උපාදානය කරගත්ත මට ප්‍රිය උපදවන මට අප්‍රිය උපදවන ඇලෙන ගැටෙන දේවල් එක්කයි මගේ ගනුදෙනුව තියෙන්නේ. එහෙමනම් අන්න ඒ ගනුදෙනුවත් එක්ක මම මොකද කරන්නේ? තේරුම් ගන්නවා නෑ මම කිසිව කැලෙන්නේ නෑ. මේ ඇලීමෙන් මට සිද්ධ වුණා කියලා සිද්ධ වෙච්ච අනර්ථය කියලා පින්නත් ක්‍රමානුකූලව කිසිවක ඇලෙන්නේ නැතුව ජීවත් වෙනවාය කියන මම නොයැලෙනවා මම නොයැලෙනවා මම නොයැලෙනවා මම නොයැලෙනවා කියලා අර ආදීනව දකිමින් නිවනෙහි ආනිසංස දැනගනිමින් ඒ නොයැලීමේ සංඥාව එන්නෙන් එන්නෙන් එන්නෙන් ප්‍රබල කරගන්නවා තමයි. හරිද? එන්නෙන් එන්නෙන් එන්නෙන් ප්‍රබල කරගන්නවා. එහෙම ප්‍රබල කරගත්තට පස්සේ පින්නත් සාමාන්‍ය ජීවිතයට ආපුවාම යමක ඇලෙන්න මේක ඉඩ තියන්නේ ඉඩ තියන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. කවුද ඉඩ දෙන්නේ නැත්තේ? තමන්ගේ තමන්ගේ හිත. මේක අර ඔක්කොම එකතු වුණා වගේ මේක ප්‍රබල තත්ත්වයට පත් කරගන්න ඕනේ. අන්නේ ප්‍රබල තත්ත්වයට පත් කරගෙන මේක සම්පූර්ණ වෙන්නේ නියමාකාරයෙන්ම නොයලීමකින් වාසය කරන්නේ උපාය, උපාදාන, චේතසෝ අදිත්‍යාන, ආසය, අනුසය කියන ඒවා ඔක්කොම පහ වෙනවා එක වෙලාවක විස්කම්බන වශයෙන් ඒවා යට යනවා. ආන් එතකොට යාට එනවා එක හැඟීමක් මොකද්ද? ඒවා අයින් වුණාට පස්සේ නොයලී ඉඳීම පින්වත්නි අත්දකින්න උත්සාහ කරන්ඩ සබ්බ ලෝකයේ අනිරත සංඥාව තමන්ගේ හිතෙහි ඉක්මනින් එක කුසලයක නවත්ත ගන්න පුළුවන් සංඥාවක්. මොකද වෙන ඒවා කරන්න ගියාම නොඇලෙනවා කියන සංඥාව නැති හින්දා වෙන දේවල් කරන්න ගියාම ඒ ඇලීම් වලින් හානි තියෙනවා. මෙතන ඍජුවම තියෙන්නේ මොකද්ද? ඇලෙන්නේ ඇලෙන්නේ ඇලෙන්නේ කියන එක. සාමාන්‍ය ප්‍රමාණයට භාවනා වර්ධනය කරපු කෙනෙකුට ඉක්මන් චෛතසික නිදහසක් ඇති කරගන්න. ඉක්මන් අනිත් හැඟීම් වලින් ඇති වෙන නිදහසක් ඇති කරන ඒකත්වයක් ඉක්මනින් ඇති කරගන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ කෙනාට ලොකු රුකුලක් ඇති වෙන ඔන්න ඔය සංඥාව. මොකද මෙතන තියෙන මම මේ ලෝකෙ කිසිම කැලෙන්නේ නැහැ. ලෝකෙ කිසිම කැලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියලා ගන්න අදිස්ථානය. ඒ අදිස්ථානයේ හින්දා මොකද වෙන්නේ? අර ඔක්කොම බැහැර වෙන ගතියක් ඉක්මන ඉක්මනට පහළ වෙනවා. ඉක්මන ඉක්මනට පහළ වෙනකොට ඒ හිත කුසලයේහි නැග්මක් සිද්ධ වෙනවා. ආන්ගේ නැග්ම සිද්ධ වෙන හින්දා එයාට බොහෝ විට ඒකාග්‍රතාවයක් ඒ හැඟීම තුළ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක්ම වැඩි. ගොඩක්ම වැඩි. ඒකින්ද අත්දකින්න උත්සාහ කරන්න යම් කෙනෙකුට මෙවැනි සංඥාවකින් ලැබෙන්න තියෙන ඉඩකඩ ලැබෙන්න තියෙන වාසිය ගොඩක්ම වැඩි. ගොඩක්ම වැඩි. දැන් සබ්බලෝකයේ අනිත්‍ය සංඥාව පිළිබඳ තව මේ අත්තු විස්තර හොයන්න ඕනේ. හොයලා කොහොම හරි මම ඊටාම කෙටියෙන් මතක් කරා නමුත් මේකේ තියෙන සම්පූර්ණ වශයෙන් තියෙන දෙච්චරයි හැබැයි මේක මේක ਸਰව සම්පූර්ණ වෙනවා පින්වත් මේ මාර්ගඵල අවස්ථාවට යනකොට අර විස්කම්බන වශයෙන් නෙවෙයි. එතකොට ඒ සංඥාව යථාර්ථයක් බවට පත් වෙලා ඉවරයි. එතකොට ආය නොඇලී ඉඳීමේ උත්සාහයක් අවශ්‍ය නැහැ. නොඇලී ඉඳීමේ උත්සාහයක් අවශ්‍ය නැහැ. කෙනෙක් විදර්ශනාවකින් තමන්ගේ ලෝකය දැනගත්තද ඒක ඇලෙන්න දෙයක් නෑ ඊට පස්සේ. හොඳයි. ඊළඟ සංඥාව සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. කතමාසානන්ද සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. ඉදානන්ද වික්ඛු සබ්බ සංකාරයේහි අට්ඨියති හරායති jigucchati. අට්ඨියති හරායති jigucchati කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බ සංකාරයේහි ඔන්න අර ඉතල අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සංඥා ඇති කරගත්තා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියනවා. වෙනත් මේ මෙතෙන්දී ඊට වැඩිය එහා පරාසයක් අපිට ලැබෙනවා. මේ පරාසය අත්තර විසිරෙන එකක් නෙවෙයි. මේ කුංචි දරුවා කවුරුහරි ළඟට ගන්න. ආ Taman මේ පරාසය විසිරෙන එකක් නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අපි විසිරීමකින් කළා. නමුත් ඒක ඉතා පස්සේ පංච උපාදානස්කන්ධයම කියලා ගත්තා. නමුත් මෙතන ගන්නේ මේ ලෝකයේ මොණයම් හෝ සැකසීමක් තියෙනවද? ඒක රූප වෙන්නත් පුළුවන්, වේදනා වෙන්නත් පුළුවන්, සංඥා වෙන්නත් පුළුවන්, සංකාර වෙන්නත් පුළුවන්, විඥාන වෙන්නත් පුළුවන්. දැන් ගහක් කොහේ හරි හැදෙනවා නම් එකක් සැකසීමක්. වතුරක් කොහේ හරි හැදෙනවා නම් එකක් සැකසීමක්. මොණයම් හෝ මේ ලෝකයේ සැකසීමක් තියෙනවා නම් ඒක තුල පංච උපාදානස්කන්ධයක් පැහැදිලිව තමන්ගේ පැත්තෙන් ඒකක් තියෙනවා මේකක් තියෙනවා. එතකොට මෙතෙන්දී ඇති කරගන්න අදහස තමයි මේ ලෝකේ මොනවා හරි කමන්නේ මොනියම් හෝ දෙයක් හරි කමන්නේ සැකසීමක් තියනවාද සකස් වීමක් තියනවාද නාම වශයෙන් හෝ රූප වශයෙන් හෝ මොනියම් විදියකින් හරි ඒ හැම දෙයක්ම අනිත්‍යයි මේ ලෝකේ කොතනක හරි යම් සැකසීමක් තියනවාද ඒ හැම දෙයක්ම අනිත්‍යයි බලන්න පින්නන්නේ අපේ වැඩක් තියෙනවා එක තැනක් වැරදෙනවා කියලා දැනනකොට තව තැනකට පයින් එතන හොඳ නැහැ කියලා දැනනකොට තව තැනකට පයින් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දැනෙනකොට තව තැනකින් තව තැනකට පණින්න මේ හිත ඉඳ තියයිද? අද මම උපාදානය වෙලා තියෙන දේ නම් මට අනිත්‍ය නමුත් නිත්‍ය දේවල් තියෙන්නේ පුළුවන් කියන අදහසකින් හරි කෙනෙක් වෙන පැත්තකට පැනගන්න පුළුවන්. නමුත් සබ්බ සංකාරයේහි අනිත්‍ය කියන සංඥාව කෙනෙකුට ආවට පස්සේ පින්නත් මේ ඒ දැනත්තාට මේ තුන් ලෝකයේ කිසිවක් දිවි කෙනෙක් බ්‍රහ්මයේ කිසිම දෙයක් පිළිබඳ එයාට ආය නැවත වාරයක් පණින්න හිතක් නැහැ. ඇයි පණින්න හිතක් නැත්තේ? එයාට සිද්ධ වෙන කාරණාවක් තියෙනවා. මේ සිද්ධ වෙන කාරණාව මෙන්න බලන්න. යමක් පින්නන්නේ දීලා දීලා ගන්නවා කියලා හිතන්න කවුරු හරි කෙනෙක්. පොඩි කාලේ ওই වගේ වැඩ කරනවා අපි පොඩිව ඉන්නකොට සමහර අය කොෆි එකක් හරි මොකක් හරි අරන් ගලා මේ දෙන්න බලනවා ආපහු ගන්නවා. දෙන්න බලනවා අපි අත තියනකොටම ආපහු ගන්නවා. අපිට මොකද වෙන්නේ? එපා වෙනවා එතකොට නේද? දෙසරයක් තුන්සරයක් නම් ඉතින් ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ එපා වෙනවා. දෙනවා ආපහු ගන්නවා දෙනවා ආපහු ගන්නවා නම් යමක් ඊට පස්සේ කියනවා දෙනවා දෙනවා කියලා කියනවා. දැන් ඉඩමක් කියලා හිතන්නකො. අපිට කියනවා කවුරු හරි කෙනෙක් කියනවා මේ දෙමව්පියෝ කියනවා කියලා හිතන්නකො. ආ ඔය ඉඩම ඔයාලට අපි දෙනවා ආ ඔක පාවිච්චි කරන්න කියලා ආයෙ ටික දවසකින් කියනවා නෑ දෙන්නේ නෑ. ආයෙ කියනවා ආයෙ දෙනවා කියලා. දැන් දරුවාට මොකද වෙන්නේ? එපා වෙනවා. අනේ ඔය ඉඩම අනේ හරි වෙහෙසයි දැන් එයාට. ඇයි වෙහෙස? මේක දෙනවා කියනකොට ඔන්න කල්පනා කරනවා ආයෙත් මේක දෙනවනේ මගේ ඔක්කොම මේකෙන් කරගන්න පුළුවන් කියලා කල්පනා කරනවා ඊට පස්සේ ආයෙ දෙන්නේ නැහැ කියනවා. එතකොට ඉතින් හරි වෙහෙසයි. හරි හිරිහැරයක් ඒක. එහෙම කරනවා නම් ඒක හරි හිරිහැරයක්. ආ හොඳයි ඊට පස්සේ දෙනවා කියලා දැන් අපි ඉතින් යාළුවොත් එක්ක අංගිලා එතන සුද්ධ කරලා ඔක්කොම කරලා දැන් ආයෙ දෙන්නේ නැහැ කියනවා. දැන් යාළුවොත් ඇවිල්ලා අහනවා කො අර ඉඩම දැන් හම්බුණාද? දෙන්නේ නැල්ලු. දැන් ලැජ්ජාවක්. ඇයි? නේද? හිරිහැරයක් විතරක් නෙවෙයි දෙනවා කිය කිය දෙන්නේ නැත්නම් දුන්න දේ ආපහු ගන්නවා නම් යන්තම් හරි දෙන දෙයක් තියෙනවා නම් ඒක ආපහු ආපහු කවුරු හරි ගන්නවා නම් ඒක අපිට හිරිහැරයක් වෙහසක් විතරක් නෙවෙයි Tamanටම මහා ඒ වගේ එකක් ඒ වගේ එකක් නැවත ඉල්ල ඉල්ල යන්න ලැජ්ජ නැද්ද මහා ලැජ්ජාවක් නේද ඊළඟට ඒ වගේ වැඩ කරනවා නම් කවුරු හරි අපි කියනවා මගේ බලලටවත් එපා පිළිකුල් දැන් නේද ඈ ඔය වගේ වැඩ කරනවා නම් මගේ නේද දරුවෙකුටවත් මගේ පරම්පරාවේ කෙනෙකුටවත් මම නම් ආයෝක ගන්නෙත් නෑ ආය මට ඕනෙත් නෑ මට දෙන්න හදන්න තිබා මට ඕක මහා පිළිකුල් කියලා කියනවා බලන්න පින්නත් මේ ජීවිතේට ලබා දීලා තියෙන දේවල් මේ ජීවිතේට Tamanට ලබා දීලා තියෙන දේවල් දිහා බලන්න පොඩ්ඩක් ලබා දීලා තියෙන දේවල් ඔක්කොම ආපහු ගන්නද නැද්ද දීලා තියෙන්නේ හිතලා බලන්න Tamanට ලබා දීලා තියෙන ශරීරය වෙනස් කරවලා තරෙන් තරෙන් දැන් පොඩි කාලේ තිබ්බ විදිහට තියෙනවද? Tamanට ලබා දීලා තියෙන නිරෝගිකම වෙනස් කරලා. ගෙවල් දොරවල් කඩලා දාලා වෙලාවට. ඒවා ජරාවටපත් කරලා, ශාරීරිය ජරාවටපත් කරලා. ලැබිලා තියෙන ආදරය ආදී දේවල් එව්වා හැම වෙලේම මේ දෙනවා මේ ලැබෙනවා මේ නොලැබෙනවා මේ ලැබෙනවා මේ නොලැබෙනවා මෙන්න මේ විදිහට මේ ලැබෙන නොලැබෙන ගතිය හැම වෙලාවෙම පින්වත්නි මේ ලෝකේ හැම තැනකම තියෙනවා ඔව්ද නැද්ද? මේ ලෝකේ කොයිම්ම තැනක හෝ යමක් සකස් වෙනවද ඒ සකස් වෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා තමයි දැනුණා නම් එහෙනම් ඉතින් ලැබෙන ලැබෙන දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම නැති වෙනවා. ඒ ඔක්කොම නැති වෙනවා. එහෙනම් තවත් මට ප්‍රාර්ථනා කරන්න අදිස්ථාන කරන්න දෙයක් කොහොමත්ම නැහැ. කොහොමත්ම නැහැ. අන්න බලන්න මේ තැනත්තාට වෙහෙසක් ඇති වෙනවා පින්වත්නි. වෙහෙසක් කියන්නේ හිරිහැරයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. මොකද්ද? සියලු ලෝකය අනිත්‍ය ස්වභාවයේ තියෙනවා. හැදෙන හැදෙන හැම එකක්ම අනිත්‍යයි. සබ්බ සංකාරේහි අනිච්ච කියන එක දැනෙනකොට එයාට වෙහෙසක් ඇති වෙනවා. මම මේවා ප්‍රාර්ථනා කරගෙන යන්න බෑ. මේවා මට දැන් හොඳටම ඇති වෙලා. ආයෙ මේවා ප්‍රාර්ථනා කරන්න බෑ. ඇයි? කොහෙට ගියත් ඒක අපහු ගන්නවා. බේරෙන්න කියලා නිත්‍ය තැනක් හොයාගන්න මට යන්න තැනක් නෑ මේ මේ පු탁ජන් ලෝකේ නිත්‍ය දෙයක් හොයාගත්තොත් මට බේරෙන්න පුළුවන්. නිත්‍යයි කියලා දෙයක් හොයාගන්න දෙයක් මේ පෘථග්ජන ස්වභාවයේ ඉන්න මට මේ සංස්කාරයන් ඇතුව සකස් වෙන දෙයක නිත්‍ය දෙයක් නැහැ. සංස්කාරයන් ඇතුව සකස් වෙන යමක් තියෙනවාද ඒ සියලු සංස්කාරයන් සබ්බ සංකාරයේසු අනිච්ච. අන්න එහෙම හැඟීමක් ඒක. ඒක ඒක පංච උපාදානස්කන්ධයට විතරක් ගෝචර වෙන්නේ නෑ. මුළු ලෝකෙම මුළු තුන් ලෝකෙම සියලු සංස්කාරයන් කියලා අරගෙන ඒ සියලු සංස්කාරයන්ම අනිත්‍යයි. එහෙනම් මට වෙහෙසයි ඒක. ඒක ගන්න බෑ ඒක කරදරයක්. එවැනි දෙයක් ප්‍රාර්ථනා කිරීම කරදරයක්. එවැනි දෙයක් හිතීම කරදරයක්. එවැනි දෙයක් පස්සේ ලුහු බැඳීම කරදරයක්. Tamanට දැනෙනවා ඒක හිරිහැරයක්. මේ අනිත්‍ය ස්වභාවයේ හිරිහැරයක්. ඒ විතරක් නෙවෙයි ලැජ්ජාව උපදිනවා. කී සැරයක් මං ඉල්ලුවද? කී මගේ හිත හැම වෙලේම ඉල්ලන්නේ අනිත්‍ය දේ. සකස් වෙන සකස් වෙන දේ කියනවා මහ විහිළුව හුලං අල්ලනවා වගේ නේද? කෙනෙක් පැන පැන පැන පැන හුලං අල්ලනවා. කවදා හරි අල්ල ගන්න පුළුවන් කියලා. කෙනෙක් ඉරයි හදයි කියලා අඬනවා. කවදාරි අල්ල ගන්න පුළුවන් කියලා. ගන්න පුළුවන් කියලා. කවදාහක්වත් Tamanට ඕන හැටියට තියාගන්න බැරි මේ ලෝකය තියාගන්න ගිහිල්ලා මට දැන් මහා ලැජ්ජාවක් මේක. Tamanගේ චිත්ත අභ්‍යන්තරයෙන් ලැජ්ජී හැඟීම් ඇති වෙනවා. ලැජ්ජී හැඟීම් ඇති වෙනවා. මොනවද? වැඩක් නෑ. මේක මේක මහා ලැජ්ජා නැති වැඩක් Tamanට එන්නේ ලැජ්ජාවත් එක්ක පිළිකුලක් ඇතිවෙනවා. මට ඕනෙම නෑ. ලෝකේ කිසිම සැකසීමක් මට අවශ්‍ය නෑ. ඔය වචන වලින් කියන ඒවා නෙවෙයි පින්වත්නි. මේ හැඟීම් තුන මිශ්‍ර වෙච්ච ප්‍රබලත්වයෙන් උපන් කලකිරීමේ හැඟීම තමයි අට්ටි යතිහරා විදුද්ධි කියන්නේ කිසිවක් ගන්නේ නැහැ කිසිවක් නැහැ කිසිවක් අල්ලන්නේ නැහැ කිසිවක බැඳෙන්නේ නැහැ ඇයි බැඳෙන්න තැනක් මට නැහැ බැඳෙන්න තැනක් මට නැහැ බැඳෙන්න දෙයක් මට නැහැ බැඳෙන්න අවශ්‍ය නැහැ මට ඇයි මේක මහා පිළිකුල් කටයුතු තත්ත්වයක් තියෙන්නේ ඒ කියන්නේ අර අර තෙන් සොටු මස් නහර ඇට ඇට මිදුළු වගේ ඒ වගේ එකක් නෙවෙයි මේ. මෙතන තියෙන්නේ පින්නත් මේ දිදී ගන්නවා දිදී ගන්නවා මං අහන මෙයාගේ. ඒක දිගට දීපු දෙයක් තියෙනවා. මේ වෙනකන් ගත කරපු ජීවිතේ Tamanට එක දිගට වෙනස් නොවි දීලා තියෙන ලැබිලා තියෙන දායාදයක් තියෙනවා නම් මට කියන්නකෝ මමත් ඒක කොහොම හරි ගන්නවා. චීවරේ අතහැරලා දාලා හරි යනවා පස්සෙන් පන්නගෙන හොයාගෙන යනවා. ඇයි? එයාට ඒක නිත්‍යව තියෙනවනේ. නිත්‍යව තියෙන දෙයක් තියෙනවනම් සපයි. අනිත්‍ය දෙයක් වෙනවා නම් දුකයි. එහෙනම් මෙයාගෙන් අපි අහනවා කාට හරි එහෙම එකක් හම්බුණාද? දැන් කියේ සින්නකර ඔප්පු කියලා. නේද? මැරිච්ච ගමන් මොකද? අරන් එකකින් පස්සේ. නේද? Tamange ගන්නවා. එහෙනම් පින්නත් මේ ඇහැ හින්දා සකස් වෙන දෙයක් තියනවාද? කන හින්දා සකස් වෙන දෙයක් තියනවාද? ඒවා ඔක්කොම එතනම එතනම නැති වෙනවා. එතනම එතනම නැති වෙනවා. එතනම එතනම නැති වෙන ස්වභාවය තියෙන මේ ජීවිතයේ මේ තියෙන කාරණාවලුත් එක්ක කල්පනා කරන් එයාට කල්පනා වෙනවා සංඥාවක් ඇති වෙනවා හැම මොහොතකම නැගෙන සංඥාවක් විදිහට මේ එකක්වත් එහෙම කෙනෙකුට පින්නන්නේ සබ්බ ලෝකයේ සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව කියන අට්ඨියදි හරායදි දිගුජ්ජති කියන අදහස් පහළ වුණහම කෙනෙකුට සියලු සංස්කාරයන් කෙරෙහි ඒතනත්තාට මේ ලෝකය අල්ලන්න තරම් අවශ්‍යතාවයක් ඉතින් ඇති වෙන්නේ නැහැ. ගත කරන හැම නිමේෂයකම ගත කරන හැම නිවේෂයකම මේ අනිත්‍ය ස්වභාවය යාට තේරෙනවා. හැබැයි තාම මේ මාර්ගඵලවලට ගිහිලා නෙවෙයි. හැබැයි මේක තේරෙනවද? අනිත්‍ය සංඥා කියලා දේශනා කරපු තැනට වැඩිය මෙතන ඊට වැඩිය ප්‍රබලත්වයක් තියෙන ඊට වැඩිය වැඩි පරාසයකට නැගෙන සියලු සංස්කාරයන් මේ අනිත්‍ය සබ්බ සංකාරයේ යන අට්ඨියති අරායති විද්‍යති කියලා සඳහන් කරන්නේ. ඒකයි එහෙමනම් ඔය තමයි නවවෙනි සංඥාව. ඒ මොකක්ද? සබ්බ ලෝකේ සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා. දැන් හැමදාමත් දේශනා කරන ආනාපාන සතිය අද නැත. ඇයි අපි කල්පනා කරේ ආනාපාන සතිය ගැන ඊළඟ කාරණාව ආනාපාන සතිය එතකොට සංඥා නමයක් ගැන මතක් කරලා අද මම උත්සාහ කරා මේ කාල සීමාව තුළ කොතනින් හරි අඩු කරන්න. මේ පින්නත් අත්ව කල්පනා කරන්ද මීට වැඩිය මේ සංඥාවල් විස්තර කරන්න ගියාම මේ අයට තේරෙනවද මීට වැඩිය මට මේක අඩු කරන්න බෑ කියලා? තව මේකට එකතු කරනවා මිසක හැම එකම භාගයට භාගයට කතා කරනවාට වැඩිය හැම එකම භාගයට භාගයට කතා කරනවාට වැඩිය අපිට කෙටියෙන් නමුත් යමක් කරගන්න පුළුවන් විදිහට ආනාපාන සතිය ගැන අපි වෙනත් දවසක සම්පූර්ණයෙන්ම ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආකාරයට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද දවසට අපිට ගත වෙලා තියෙන ලැබිලා තියෙන කාලය මෙපමණක් ඉඳා මේ කෙටි කාලයෙන් අපිට අපිට ඕනනම් හැබැයි මතක් කරන්න ඕනේ ඒක පින්වත් අම්මා කෙනෙක් මේ බව දැනගෙනද කොහෙද මම මේ ශාලාවට ඇතුල් වෙනකොටම පුංචි පණිවිඩයක් දුන්නා එතනින් ආනාපාන සතියෙන් පටන් ගන්න හාමුදුරනේ කියලා. පුංචි කොලයක් දුන්නා ළඟට ඒක තමයි වටිනම දේ ආනාපාන සතියෙන් පටන් මම දැක්කා නොදැක්කා වාගේ අහ. ඒ මොකද මට අවශ්‍ය වෙලා තිබ්බේ ආනාපාන සතිය නෙවෙයි, ඉන් මෙහාට තියෙනා වූ කාරණාවන් ටික අපෙන් ගිලිහිලා තියෙන සමහර දේවල්. විශේෂයෙන් මේ පින්නත්ට ආයෙ මම මතක් කරනවා. ආදීනව සංඥාව මේ ආයත ටිකක් අලුත් දෙයක් වෙන්න ඕනේ කියලා හිතනවා. ආදීනව සංඥාව හුඟාවක් අය තුල දැන් අසුබ සංඥාව කිව්වහම කෙස්ලොම් නිය දත්සම් මස්නහර ඇට ඇට මිදුළු කියන ඒවා හොඳට හොඳට කටපාඩමෙන් වගේ තියෙනවා. නමුත් ආදීනව සංඥාවකම චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීත රෝගෝ ඕවා ටිකක් ළඟම තියෙනවා. නමුත් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නෙ ප්‍රයෝජනෙ ගන්නෙ නෑ. අන්න ඒක හින්දා ඒ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්ද ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම මතක් කරන්නේ ප්‍රහාණ සංඥාව කියන එක ජීවිතයට ආභරණයක් වගේ පැළඳ ගන්න ඕනේ. තමන්ගේ මේ නිවන් දකින්න යන ජීවිතය කියලා කියන්නේ සරසපු ශරීරයක් නක්. ඒක ඔක්නම් වන මහඟු වටිනාකමකින් යුතු ආභරණය තමයි ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ. ඒකද මේ ආභරණය පැළඳ ගන්න නම් ප්‍රහාණ සංඥාව තමන්ගේ තුල ජනිත කරගන්න ඕනේ. ඒකේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. තමන් තුල මේ දේශනා කරපු සංඥා නමය විශේෂයෙන් ඒකත් එක්කම තියෙන වැදගත්ම සංඥාව තමයි තමන්ව නිවනට තල්ලු කරන විරාගයට තල්ලු කරන හැම වෙලේම විරාගය විරාගය විරාගය නිරෝධය නිරෝධය කියලා තමන්ගේ හිතෙන් එවැනි තැනට යා යුතුයමයි කකුල් කඩාගෙන හරි අත් කඩාගෙන හරි බෙලි කපාගෙන හරි කමන්නේ මං අනිත් අයගේ නෙවෙයි තමන්ගේ නේද මේ නෙතෙන්ට තමන්ගේ බෙල්ල කඩාගෙන හරි කමන්නේ මම මෙතෙන්ට යන්න ඕනේ කියලා අර කාම ලෝකයේ වස්තුන් වලට යන්නේ නේද? කාම ලෝකයේ වස්තුන් ලබා ගන්න පින්වත්නි ඇත්තටම අත් කකුල් කඩා ගන්නවා. අත් කකුල් කඩාගෙන කාම ලෝකයේ වස්තුන් පතාගෙන පුදුම වීරියකින් මම අහනවා කාම වස්තුන් හින්දා දරපු දැරීම මේ අය මේ අය කියලා බය නැතුව කියනවා. මොකද නැත්තම් අද උතන නෙවෙයි ඉන්නේ. නේද? කාම ලෝකයේ වස්තුන් ලබා ගැනීම සඳහා දරපු දැරීම විඳ දුක කරපු කැපකිරීම. අනේ යන්තම් හරි මේ පැත්තට ආවනම් ලොකු දෙයක් කරගෙන. එහෙම කරන්න ශක්තියක් තියෙනවා. හ්ම් කොන්ද ගෙලින් කරගෙන පොඩ්ඩක් කලාවක්වත් මේ පැත්තට ඇවිල්ලා ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අරගත්ත ශක්තිය, අරගත්ත වීරිය, අරගත්ත අදිස්ථානය කාම ලෝකයේත් එක්ක කාම ලෝකයේ අකුසලයේ වර්ධනය කරගන්න දැන් ඉතින් කුසලයේ වර්ධනය කරගන්න ඕනේ. ඒ සඳහා තමන්ගේ පැත්තෙන් මේ සංඥා කොච්චර වර්ධනය වෙලා තියෙනවද කියලා විමසන්න. අත් අකුල් කඩාගෙන හරි කමන්නේ මම මේ දේ කරලා තමයි නවත්තන්නේ. මොකද අත් අකුල් කැඩිච්ච වාර ගන්න කියන්න බෑ. තුවාල කරගෙන හරි මරණය ළඟා කරගෙන හරි මම මේ දේ කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න ඕන මගේ මරණාසන්න මොහොතේදී හෝ මම මේ කරගත යුතු දේ කරගන්නවාමයි කරගන්නවාමයි ඇයි ආයතරයක් මට මේ කියන්න පුළුවන් කමක් නැහැ ආය ඒකටයි අර ආදීනවය ඒකටයි අර අනිත්‍ය ඒකටයි අර අසුභය ඒකටයි අර අනාත්මය ඒකටමයි ප්‍රහාණය, ඒකටමයි විරාගය, ඒකටමයි නිරෝධය, ඒකටමයි අනිබරතිය, ඒකටමයි සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය පින්නත් මේ ඔය විරාගය, නිරෝධය කියන දෙකත් Tamanට තාම විශාල ප්‍රයෝජනයක් තියෙන ඒ වාගේ හිත නංවාගෙන ජීවත් වුණොත් පින්නත් මේ કોઈ කවරදාක්වත් වෙනත් කෙලෙස් ධර්ම හිතේ නැගෙන්නේ නැති තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ප්‍රබලව නැගෙන කෙලෙස් ධර්මයන් නිර්වාණ ධාතුවේහි තියෙනා වූ ඒ උත්කෘෂ්ඨ ස්වභාවය ගැන සංඥාවක් තියෙන ඇත්තෝ රූපය පිළිකුල් කරනවා. ශබ්දය පිළිකුල් කරනවා. ඒ දේවල් මැත්තේ දඟලන්න යන්නේ නැහැ. මට මගේ ජීවිතය උසස් තත්වයකට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නේද කියලා විශාල සතුටක් ඇති කරගන්නවා. විශාල කැපකිරීමක් ඇති කරගන්නවා. ඉතින් එවැනි තත්වයකට මේ ජීවිත සකස් කරගන්න මේ සංඥා 10 තරම් වටින සංඥා 10ක් තවත් නැහැ. ඒක අඩුවයි 9යි. දැනට ඒකින්ද කොයි වෙලාවක හරි අපි ආනාපාන සතිය ගැන මතක් කරනවා නැවත වාරයක් කොයි කොයි හරි වෙලාවක එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍ර ධර්මය අරගෙන මෙවැනි ධර්ම දේශනාවක් පැය 6ක කාලයක් තුල ඉස්ස සිද්ධ කරන්න බලාපොරොත්තුව තියාගමු. ඉදිරි කාලයේදී ඒ තරම්ම ආනාපාන සතිය ගැන කතා කරනවා නම් මේ තරම් විශාල කාලයක්ම කතා කරලා යුතුව තියෙන හින්දා ආනාපාන සති සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට ගිරිමානන්ද සූත්‍රය, ගිම්බිල සූත්‍රය ආදී සූත්‍ර ධර්ම ඔක්කොගේම එකම ආකාරයකටයි ආනාපාන සතිය විස්තර කරලා තියෙන්නේ. තමන්ගේ ජීවිතය නිවා ගන්න ආනාපාන සති භාවනාව අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ අත්‍යවශ්‍යයි කියන්නේ ඒක නැතුවම බැරුව නෙවෙයි. නමුත් ඒක අවශ්‍ය භාවය හුඟක් වැඩි පහසුවෙන් යමක් කරගන්න. මොකද කායානුපස්සනාව නැතුව නිවන් දකින්න බැරිකමක් නැත්තේ නැහැ. ඒකද අත්‍යවශ්‍යයි කියලා කියන්න බෑ. නමුත් අවශ්‍යතාවය බොහොම වැඩි. ඉතින් එහෙමනම් මේ අය කල්පනා කරන්න ඕනේ. අපේ ජීවිතයේ ලැබිලා තියෙන උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය හිස මත තියාගෙන පින්වත්නි මේ වෙලාවේ මේ වගේ ධර්ම මානසිකාරයක් ඇති ඇති වෙච්ච වෙලාවේ බුදුන් වහන්සේ අපිට ලබා දීලා තියෙන මේ උතුම් පණිවිඩය ආත්පසින්ම ආරක්ෂා හිත ආරක්ෂා කරන වැඩපිළිවෙල. කොතනකින්වත් කුංචි කෙලෙස් ධර්මයකටවත් ඇතුල් වෙන්න නොදී කටයුතු කරන්න පුළුවන් වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල Taman තුල සකස් කරගන්න අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන් වන අපිට ලබා දීලා තියෙන්නේ මොන තරම් කරුණාවකින්ද මොන තරම් මෛත්‍රියකින්ද මොන තරම් කෙනෙක්ව නිවා දමන්නට ඕනෑය මේ ගෝර බීර සංසාරයේ තව වතාවක් එක මොහොතක්වත් වර්ණනා නොකරපු බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම නිවන් දකින්න අවශ්‍ය කරන යමක් මට ලබා දීලා තියෙනවා නේද මගේ උරුමය මගේ උරුමය මගේ වාග්ය මගේ වාසනාව මම මේ සංසාර ජීවිතේ ලැබਿੱච්ච මහත්තාවය මට මෙවැනි උතුම් ජීවිතයක් මට ලැබිලා මේක පස්කම් සැප විඳවිඳ ඉන්න පහත් තත්වයේ කෙනෙක් බවට මමපත් වෙන්නේ නැහැ මම කාම සුකල්ලිකාණ යෝගයේ අතහැරලා දාලා අත්කිලමතාණ යෝගයේ අතහැරලා දාලා මේ උතුම් ප්‍රතිපදාවට ඇවිල්ලා සක්කරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ආකාරයට උතුම් නිවන් සාන්තිය සාක්ෂාත් කරගන්නවා කියන අදිස්ථානය කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති ඉන්නත්නි හැම කෙනෙක්ම මොහොතක් රැඳෙන්න පුණ්‍ය අනුමෝදනා කරන එක අපේ තියෙන ප්‍රබලම කෘතගුණ දැක්වීමක් ඒකින්ද විනාඩි 5කට 10කට වගේ කාලයක් කොහොමම රැඳෙන එක කෙලෙහි ගුණ දැක්වීමක් අහපු ධර්මයට ගෞරව කිරීමක් පළවෙනිම මතක් කරන්න ඕනේ මේ කුණ්‍ය කර්මයේ තියෙන වටිනාකම පිළිබඳව හොඳට කල්පනා කරන්ඩ මේ ඇත්තෝ දැන් ගෙදර යනකොට මේ ඇත්තන්ට මොනවා වෙයිද? මොනවා කල්පනා වෙයිද? ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට මොනවා කල්පනා වෙයිද? මේ කියපු බණ මතක් වෙනවා. මතක් වෙනවා. නැවත නැවත මතක් වෙනවා. චිත්ත පීඩා එනකොට මතක් වෙනවා. එතකොට ඒ ධර්මය ශ්‍රවණය කරපුවාම එහෙම දීර්ඝ කාලයක් ඉන්නවන්නේ විශාල කාලයක් ධර්ම මනසිකාරයක් පවතිනවා. බණ කියපු මට මොකද වෙන්නේ? දැන් මේ බණ ටික කියලා මම අරන්නේට යන යන තාක්කල් කාලය තුල ඔහේ මෙහෙම කිව්වා නේද මෙහෙම කිව්වා නේද කර කරද කියන්නේ මේවා ක්‍රියාත්මක කරනවද මේවා කොහොමද කියලා ධර්ම මනසිකාරයක් මගේ තුල ඇති වෙනවා. මම මේ හොරණ මම මේ බානදුර නගර මැදට ඇවිල්ලා මම බණ කියනෝ එන්න කියලා කිව්වට කවුරුවත් එන්නේ නැහැ. මෙවැනි ධර්මමානසිකාරයක් ඔබ අප දෙපාර්ශ්වයම තුල ඇති කරගන්න අපිට ඉඩ ලබා දුන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස මේ වෙනුවෙන් කරපු මෙහෙය අච්චරයි මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ අය දැන් බොහෝ කාලයක ඉඳලා මේ කටයුත්ත සම්පාදනය කරගන්න නොකරපු දෙයක් නැති තරම් විශාල වෙහෙසක් මහන්සියක් ඇත්තටම මේ සංවිධානය කරපු ඇත්තෝ තමන්ගේ සියලු වැඩ පසකලා මේ කටයුත්ත සම්පාදනය කරගන්න වෙහෙස වෙච්ච බව මාස ගාණක් තිස්සේ මම දන්නවා. ඒ අපිට මේ සංග්‍රහය ලබා දෙන්න කාටද? ධර්මය ශ්‍රවණය කරපු අයටත් ධර්මය දේශනා කරපු අයටත් කියන දෙපාර්ශ්වයටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයෙහි මානසිකාරයක් ඇති කරවන්න ඒ අත්ව සත්භාවයෙන් කටයුතු කරා. ඒ නිසා වෙන්න ඒ අත්න්ට අද දවසේ මේ බණ ටික හරියට අහන්න හම්බෙන්නේ නැහැ කියලා මම දන්නවා. එහෙමනම් ඒ අය ඒ කට්ටියගේ ධර්ම දාණය පරිපූර්ණවම කරා. යමක් බලාපොරොත්තු නැතුව සීලවන්තව ඉඳගෙන සිල්වන්ත අය කියන මේ අයටම තමන්ගේම ඇතුළේම ඇතිවන හැඟීමකින් අනුන්ගේ මෙහෙවීමක් නැතුවම ಗುಣ දැන පැහැදිලා හේතුක උත්කෘෂ්ඨ උගලයක් ඇති වෙන විදිහට මුලමැද අග අතීත වර්තමාන අනාගත වශයෙන් සිතුවිලි පිරිසිදු කරගෙන ඒ අත්ෝ විශාල කුසල ධර්මයක් තමන් මරණයෙන් නිදහස් වෙන සංසාරික ජීවිතයෙන්ම නිදහස් වෙන්න අවශ්‍ය කරන පින් ජනිත වෙන මහා කුසල ධර්මයක් අද දවසේ සිද්ධ කරගත්තා. ඒ කුසල ධර්මය ඔබ අප හැමදෙනාම තුල ජනිත වුණා වූ පුණ්‍ය ශක්තියෙන් තවදුරටත් ආලෝකමත් කරන්නට ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කිරීම සඳහා අපි මේ විදිහට මතක් කරමු. ඒ අත්ව බලාපොරොත්තු වෙන පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා. මහින්දාගමණයෙන් පසු මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටක ගන්ථාරූඪ කිරීම දක්වා ධර්මයේ කටපාඩමින් පවත්වාගෙන පැමිණි සහ ග්‍රන්ථාරෝහණය කිරීමට දායක වූ ගරුතර මහා සංඝ රත්නයටත් සියලුම ගිහි උතුමන්ටත් සහයෝගය ලබා දුන් සියලුම රජදරුවන්ටත් ඓතිහාසික පානදුර පුරවරේ පානදුරා වාදයට සහභාගී වූ මිගෙට්ටුවත්තේ හිමියන් ප්‍රමුඛ දී පැවිදි පින්නතුන්ට අනගාരിക ධර්මපාලතුමා ආතර වීදියෙන් ආතර වීදියේ ආතර වීදියස් මැතිතුමා සහ පානදුර අරියදම ස්වාමීන් වහන්සේ ඇතුළු වර්තමානයේ ධර්මදේශනා තුළින් හුදී ජනයාගේ ධර්මාභෝධය පිණිස කටයුතු කරන සියලුම ධර්මදේශකයන් වහන්සේලා සඳහා ඒ සහ ඒ සඳහා අතහිත දෙන සියලුම දෙනාටත් අද දින මෙම ධර්ම දේශනාව සංවිධානය කර පිරිස සහ ඒ සඳහා නන්වරුන් උපකාර කළ සියලු දෙනාටද ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලු පින්නතුන් සහ ඔවුන් සියලු දෙනාගේම නැසී ගිය සියලුම ඥාතීත මිත්‍රාදීන්ටද ගෞරවනීය දේශකයන්න් වහන්සේටද පුණ්‍ය ආනුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. එසේම නගර ශාලාව නවීකරණ කටයුතු කරමින් තිබියදී මෙම වැඩසටහන සඳහා යොදවා ගැනීමට ලබා දුන් නගරාධිපතිතුමා ප්‍රමුඛ රත්නසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් හැම විටම නන්නාවරේ සහයෝගය දක්වන ප්‍රාදේශීය ලේකම්තුමාටත් වැඩසටහන් සඳහා සහයෝගය ලබා දුන් පානදුර පොලිස් ස්ථානාධිපතිතුමා සහ සහකාර පොලිස් නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අද දින මෙම වැඩසටහන ලෝපුරා ප්‍රචාරයේ විසඳා මාධ්‍ය දායකත්වය ලබා දුන් කමල් අල්ලිස් මහතාටත් හේන්සා පුදු සඳහා දායකත්වය ලබා දුන් දරණගම මහත්මිය ඇතුළු පිරිසටත් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා ප්‍රධාන දායකත්වය ලබා දුන් අතුල දන්තානාරායන මහතා ඇතුළු පිරිසටත් හේවිසි කණ්ඩායම සඳහා දායකත්වය ලබා දුන් සුගත් පීරිස් සහ විනීතා මහත්මිය ඇතුළු පිරිසට සංඝාකටුවේ සහයෝගය දක්වන නිල්මිනී මේනකා මහත්මියට වේදිකාව සිත්තලවන අයුරින් සකසා දුන් පියුම් නිලන්ති දන්තනාරායන ඇතුළු දූ දරුවන්ටත් සුපුරුගයි ශාලාව සඳහා අනුග්‍රහය දක්වන සුරාජ් මහතාටත් වාහන සැපීමෙන් දායක වන සුමුතුපාල මහතාටත් නන්නායුරු සහයෝගය දක්වන පරණවිතාන මහතාටත් නිරන්තරයෙන් මේ වැඩසටහන වල මූලිකත්වයෙන් කටයුතු කරන මහේෂ් කුරුක්වාරච්චි මහතාටත් අංගගේ දයාවති පෙරේරා මවට සහ හයියේදී ධර්මසේන පියාට පිම්පිටසෙන් වැඩසටහන වේලාවේදී සිදු කළ සංඝාය කටයුතුවලට උදව් උපකාර කළ නිමාලි අයිලප් පෙරුම ඇතුළු නෑදෑයතුමතුන් පිරිසටත් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මුදලින් ශ්‍රමයෙන් දායක වූ මඟ පෙන්වපු සියලුම පින්වතුන්ලාටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ ධර්මාගම කුසලදම ස්වාමීන් වහන්සේ අතුළු කාර්ය මණ්ඩලයටත් ගරු ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය මෑණිවරුන් සහ පියවරුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම පුණ්‍ය ධර්මයේ හේතු ආසනා වේවා කියලා මතක් කරලා තියෙනවා හැම කෙනෙක්ම හැම කෙනෙකුටම අපි ප්‍රාර්ථනා කරනවා එහෙමනම් මේ සඳහන් කරපු ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධය ඇති කර ගන්නට මේ උතුම් පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පරිලෝකයේ සියලුම දෙනාට තම තමන්ගේ මව්දේමපියන් ඇතුළු මේ පරිලෝකයේ සියලුම දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හැම දිනම කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. මේ නැත්තම් මේ ලෝකෙට ජනිත කරපු දෙමව්පියන්ට පවා නිවන් දකින්නට මේ කරගත්තා වූ කුසල ධර්මයේ හේතු වේවා. මේ චිත්ත સંතානයන්හි නිබඳව කුසලයන් වැඩේවා, සියලු අකුසලයන් දුර වේවා. බලාපොරොත්තු වෙන යහපත් සියලුම කාරණා ඉෂ්ට සිද්ධ වේවා. බලාපොරොත්තු වෙන සිතුවිලි සඵල වේවා. හිත මිත්‍රාදී ඥාති මිත්‍රාදී දූ දරුවන් දෙමව්පියන් ඇතුළු සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න මේ ඇත්තන් තුල යම් බලයක්, යම් ජවයක්, යම් වීරියක්, යම් අදිස්ථානයක්, යම් වීරියක් තියනවාද? ඒ හැම දෙයක්ම යෝධ බලයක්, යෝධ වීරියක්, යෝධ අදිස්ථානයක් බවට පත් වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිතර සීවදාලා වූ උතුම් නිර්වාණ සාන්තියෙන් තනසේවා කියලා ප්‍රාර්ථනා කරමි.